ජීවිතය ශ්‍රද්ධා උද්දීපන වෙනවා අපි දේශනා කරන වෙනකට වෙන්නේ ශිරින් දිනාය සඳහන් සාදුකාරය පවතුන තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මාදස්සේ කේනස්සු නිවතෝ ලෝකේ කේනස්සු අපකාශති කේනාමි දේපරං හෝයි කිංසු තස්ස මහ භයං මුතිේති සසරේ ස්වාමීන් වහන්සේ මේ ශ්‍රද්ධා සුතිචාරයෙන් අපි දැන් කතා කරන්නේ ඒවාට භාවනා කරනකොට දුකීලා මේක අපි සමාධි උපය ගන්න අවස්ථාවක් මේක අපි ගන්න අපි මේ චිත්ත සංකාරයේ විදිහට කරගන්න නැත්නම් ඒ චේතු විමුක්තියක් චේතු විමුක්ති මාර්ගයක් ලබා ගැනීම සඳහා ඉතින් මේ විදිහට අපි ඒ වගේ සමාන දාර්ශනික විදිහක් එකතරකට එක වාරයකට එකතු වීම පාඩම්ම ඒ කටයුතු යන පාර්ශ්වයෙන් කරලා සමාජයට නැතිවෙනවා. ඉතින් ඒකට අපි එන්නේ වෙලා වැඩමුළු ගත කරන ගමන් විවිධාකාරයෙන් අපි කටයුතු ව්‍යාපාර ගැනීමට අනුකර කරන්න ඕනේ. සප්පාය ගන්න සලකලා දෙන්න ඕනේ. සකච්ඡ භාවියයකට ආදරව වෙන මිෂ්ඨ කරන්න ඕනේ. අත්‍යතව අතමගන කරන්න ඕනේ. ඒක තමයි අපේ බලාපොරොත්තු එල්ලේට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ඒ කටයුතු කරනකොට සර්වඥාන්සේ තමන්හන්සේ ඒ ධාරාවකේ කාර්යක්ෂික ඒ කරගෙන ගිය වැඩවල සාරාංශයක් අත්තරක් ඉන්නතරයේ තමන්හන්සේ ඉච්ඡ කලබේලා කරන වෙලේ හැකීමනින් කරගන්න මේ කර්ම කාරණා දුරු කරලා පිටු කරලා අනුකම්පාවෙන් පරකාරී කරලා තියෙනවා. ඒකේ අනුගාය සූත්‍රය සඳහන් වෙන විදිහටයි මේ වැඩමුළුවක් සැලසුම් කරන්නේ. ඒකේ තියන ඉස්ලාමයේ සියලු දෙනාට කාලතුන් දැන් තියෙනවා අපි ඔක්කොම මෙන්න මේ මට්ටමේ සීලේ හිටු මේක සාමාන්‍ය දිනදා සීලේ නෙවෙයි. ටිකක් මේ වැඩමුළුවට ගැලපෙන ඉර සීලේ පිටකට ඒක නිසා කෙනෙකුට හිතාගන්න කරගන්න අවශ්‍ය වෙන අවස්ථාවක් ලැබෙනවා. ඒකට කියනවා සීලාංගයිද කියලා. කියන වේලකට වඩා වෙනසක් ඇති කරනවා කායික වාචික හැසිරීම. උදාහරණ කාය වචන දෙක ඉක්මවගෙන කාය වචන දෙක උදාහරණ ශික්ෂාව කරගෙන තලකඩ ගතිය කිනසා වැඩ අපේ කියලා. ඊගාවට අපි සුතාංගයිද කියලා මේ සර්වඥ දේශිත ධර්මය වලින් වල යනවා. ඒ බැලුවොත් අපි වටිනා වගේ ඒ ඒ යම් ශේෂ්ඨවල කෙලකමිටි කියත් ඒ නැත්නම් ඒ ශේෂ්ඨ පිළිබඳව දක්ෂකම් කී නැත්තෝ නමුත් මේ සර්වඥාන්සේ දේශනා කරන මේ ප්‍රතිපදා මාර්ගය තාම ලදරුවෝ පිටාම ආධුනිකයෝ අපිට කියන්නේ ආධිකම්මික යෝගාවචරය නැත්නම් ආධිකම්මික විපස්සකයෝ කියලා කියනවා ලාම මුලින් ලෑනේ අපට අත්පුත්‍යයක් ඕනේ ආයෙත් අත්පු කරන්න ඕනේ ඒක ඒ ක්‍රමය කියන සුතාංගයි ඒ වගේම අපි සාකච්ඡා කරන ඉතිහාරා තමයි තේරෙන කාරණා ඉස්මතු කරලා සමග සාකච්ඡා මාර්ගයෙන් හෝ දැනුම සාකච්ඡා මාර්ගයෙන් හෝ පළවෙනි සුඛකට සටහනකින් හෝ වස්තු කරනවා මේක මේ ආවදාසේ අතර කරනවා කියන වැඩක් නෙමෙයි ටිකටෝම වරින් වර නැවත නැවතත් මේ සීලය ඉහළ ඉහළ මට්ටමකට කර ගැනීම නැවත නැවතත් සර්වඥ දේශිත ඒ ධර්ම කොටාර වලට උනන් දීම ධර්ම සාකච්ඡා කිරීම මේ දේවල් ටිකටම යනවායි මයිති සාසනික කටයුතු කියලා කියන්නේ ඊට පස්සේ තමයි අපි ශාන්තාංගයි දේවසේ එකතැනක වාඩි වෙලා ඒ ඉගෙනගත්ත කාරණා ක්‍රියාත්මක කරලා සීල ශික්ෂාව සමාධි ශික්ෂාව මට්ටමට ශස්ත්‍රත්වයකට ඉහළතාවයකට පත් කරගන්න. ඊට පස්සේ ප්‍රඥා ශික්ෂාව ආරහා තව ඉස්කරත වීම ආර්ය තත්ත්වයට පත් කිරීම කෙරෙනවා. මේ විදිහටයි මේ අනුග්‍රහ දක්වන්නේ. ඉතින් ඒකේ කාංකයක් තමයි මේ අපේ දෛනික කාලසටහනේ මේ පැයකම කාලයක් වෙනවා. ඒක තමයි සාකච්ඡාවේ දේශනාවක් සඳහා. ඉතින් අපි මේ ඒලාම් දේශනා කාලේ ඉතිපත් කරගත් අවස්ථාව. ඉතින් ඒ වගේම ඒකට මේ ඉස්සරහින් තියාගත්ත මේ ගාථාත්මය අපි ඉදිරියෙන් ඉදිරියට කරගත්තේ අජිතමාන උච්චාරක අජිත සූත්‍රයේ ඒක සාමාන්‍ය මේ කරුණු තවදුරටත් පොත්පත් දිගය බලන්නට කියනවා කියතර මේක සර්වදේශිත සූත්‍ර පිටකයේ කුද්දකනිකායේ සුත්ත නිපාතේ කියන පොතේ පාරායන වර්ගයට අයිති සූත්‍රයක් විදිහට දක්වන්න පුළුවන්. මේ විදිහට කුද්දකනිකාය කියන්නේ මොකක්ද කියලා අහුවොත් සර්වඥදේශිත මූලිකම ධර්මය විශේෂයෙන්ම සීලය පිළිබඳව මුල්මකාත්මත්‍යයට කරමු නැත්නම් කෙලපැමිණිච්ච කර්ම පිළිබඳ ඉගෙන ගන්න කෙනෙකුට හොඳම පොත්ක තමයි දීගින් කාය කොට ඒකේ තියෙනවා දෙක සීල මච්චම සීල ආදි වශයෙන් සීල් පිළිබඳව හොඳට කියනවා ඒකේ ඒ සූත්‍රයේ තිබෙන සූත්‍ර 30ක ගාණේ පළවෙනි 10 කියන්නේ සීල අඛණ්ඩකේ කියලා සීලේ හොඳම විග්‍රහයක් දැනගන්න පුළුවන් ඒ ඊගෙන කාය පොතේ ඊට පස්සේ සමාධි ප්‍රඥා පිළිබඳව විස්තර සීලය පිළිබඳව යම් හැදෑරීමක් යම් ඌරුවක් ඌරුවක් හැදුවට පස්සේ මජ්ක්‍ධිම කාය පොතේ කියවනකොට ඒකේ සූත්‍රයක පටලක් විතර තියෙනවා ඔක්කොම ඒ උගරණ සිට සතරටාන සූත්‍රය, ආයතන සූත්‍රය, ආනාපාන සූත්‍රය, ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ආදී දලස්සන විපරණවද ආන් භාවනා විස්තරයගෙන එනවා මජ්ක්‍ධිමනිකායේ ඊට පස්සේ සංයුතනිකාය අන්තනිකාය දෙකේ ඔක්කොම අනිකාරු එක එක කාරණායකදී ගුණ කරපුවා ගැනීම පුළුවන් අනුත්තනිකායේ අංකාරම කරපුවා ගැනීම පුළුවන් ඉතින් මේ ඔක්කොම වැඩ කරලා ඉවරනට පස්සේ සංගීතකාර ස්වාමීන් වහන්සේලා සර්වඥාන්සේ විසින් දේශනා කරන කුංචු කුංචි කාරණා සාරජීකනිකායට මජ්ක්‍ධිමනිකායට අංගුත්තරනිකායට සංගීතනාට නැතිවවා ඔක්කොම එකතු කරලා බුද්ධකනිකාය කියලා ගුණ කරා. ඒකේ තියෙන අර කොටස් වැඩි තාම ගැටලුව වචන සඳහන් කෙටි වචන ප්‍රමාණකේ සඳහන් කරන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා මේ කුද්දකේ කාර්ය කියවන සාමාන්‍ය සම්පදාය කියන්නේ ටිකිට කාර්ය ටිකිට කාර්ය කියවල ඉවර වෙනවා යනුපත් වලට ඉදිරියට ඒකට විදර්ශනායක් වශයෙන් කියනවා මේකේ තියෙන මේ සුත්ත නිපාත කියන පොත ගෝක් පටේ දාර්ශනිකයන්ට සහ පටේ චින්තකයන්ට වඩා ප්‍රසිද්ධ වුණා ඒත් දැක්කා මේ ඒ සුත්‍රේ පාර කියන පොතේ භාෂා ශෛලිය පවා ව්‍යාකරණ පවා ඕම ආකාරීන නැත්නම් භාෂාවක් පාවිච්චි කළා තියෙනවා. ඒ ඥාන කුසලෝලි සාමාන්‍ය පාලි භාෂාව අදාළ තේරුම් ගන්න නැති කෙනෙකුට මේකේ සාධාරණ බින්දාට වෙන් කරලා ඒක නිසා නිකන් සංස්කෘත භාෂාව වගේ මේ සුත්‍රේ පාර පොතක විවිධ පරිවර්තන ඒක වචනකට විවිධ අර්ථ ගන්න පුළුවන්. එකක් තමයි දෙන්න හදන අර්ථය ගැන. දෙක තමයි පද කුම සමාස කරලා, තත්ිත කරලා අන්තිම සාරාංශයට අරගෙන. ඒක නිසා ඒකේ තියෙන වා විශේෂීකృత පාඩේ කොටස් ඒ දර්ශන විශේෂ තමයි ගොඩක් දාලා තියෙන්නේ. ඒකට තියෙන සමාන ප්‍රඥා කටයුතු කරලා ඒක ගෙන්නට අර පොදු සම්‍යාතය තියෙනවා දර්ශන වශයෙන් දිනයක් ගන්න ගොඩක් වෙලාවට මේ විශේෂයෙන්ම අටක වර්ගයේ සාපාරායන වර්ග කියන කොටස් වල සඳහන් වෙලා තියෙන්නේ ඒකට විඤ්ඤාණය වශයෙන් චින්තනයේ අනුව මේක අගය කරනවා කියන වගේම ත්‍රිපිටකයේම එක් සාක්ෂි තියෙනවා ඒ යම් ඩයමොලොජි තරවතනාසේ දේශනා කරලදී පාරායන වාක්‍යයයි සූත්‍ර අටක වර්ගයයි සූත්‍ර අසුපාරිනෝ සර්වජන් වහන්සේ විසින් උත්තර දෙන්නා ඒ කාරණාව තමයි මම දී උත්තරේ බලන්න පාරායන වාක්‍ය අන්නක කාටවත් කියලා බලන්න මම මේ උත්තරේ දීලා තියෙනවා කියලා සර්වජන් වහන්සේ ඉන්න කාරණා සර්වජන් වහන්සේ සර්වජන් වහන්සේ උත්තර කරනකොට ඒ පාරායන වාක්‍යයේ වගේ බොහෝමිට පාවිච්චි කරනවා. ඉතින් ඒ තමයි තියෙන්නේ අයර මායර පාරක් නෙවෙයි. කෙනෙක් උඩ පහර වෙච්චහම මානවයට දෙන්න තියෙන ඒ සාරාර්ථකින් දාර්ශනික කියලා තියෙනවා. ඉතින් ඒක වටුවෙන්න ඒ ඒ සාරාර්ථ වටුවෙන්න සර්වඥාන්සේගේ ඒ වගේ ගැඹුරින් ප්‍රශ්න අහනවා. ඒ නැත්තම් තමයි සාමාන්‍ය කාට කතා සීට කතා සම්බන්ධ කාරණා වල ආධුනිකයෙකුට කියලා දෙන විෂය කවුරුරැගිල හරියටම මේ භාවනා කරලා මට ඇතුල්ච ප්‍රශ්නයක් වුණොත් සර්වඥාසේ ඒ කෙනාට ඒ කෙනාගේ පසුබිමට ගැලපෙන විදිහට අර වගේ සුළු අතර ප්‍රමාණයකින් උපගාථා වර්ධනයකින් ඒකට අනි වාක්‍යයකින් ඒ කාරණා ඉදිරිපත් කරනවා. ඉතින් ඒක නිසා එතන ලොකු වටිනකමක් තියෙනවා. සර්වඥාසේ පහළ වෙනකොට ප්‍රබුද්ධ පිරිසක් සර්වඥාසේ වට කරගන්න. වට කරගත්ත නැත්නම් ඒ සර්වඥාසෘතිද මේ ආරය ඕජාව සාරමණ්ඩය මතු වෙන්නේ. ඒ නිසායට දැස්නකට මාර්ගවත්ති කියනවා. උදාහරණයක් සර්වඥාසෘතිය කියාගන්න මේ ප්‍රශ්නේ අහන්න දැක්කේ නැති නිසා සර්වඥයන් වහන්සේම තව සර්වඥයන් වහන්සේ නමක් අවල ඒ සර්වඥයන්ගේ ප්‍රශ්නයක් අස්සවලා මේක සර්වඥාන්සේ උත්තර මොකද මේ කාටවත් මේක නිලා ගන්න නැතුනට කරගන්න ගන්න නැතුනට අපි විදි වෙන්නේ මුතුරාට බුදුනේ ඉතින් ඒ සාපතුරාට කියනවා කැක්කමක් අනුකම්පාවක් ඒක කොහොමද කරලා මේක මතක් කරලා මේක සටහන් කරලා මේක කියලා කියලා ඉවර කරගන්න. ඉතින් අනිත් වගේ මගේ ගොඩක් තියෙනවා ඒ සමය අපි මේ කරන වැඩි කිලිකෝ ගන්න එපා. මේක මේ අහිංසක අහිංසකට ගෙනියන වැඩ පිළිවෙල අපේ ශක්ති ප්‍රමාණය අපිට තේරුම් ගන්න. ඒ වගේ මේකට අපේ ජීවිතලා ජීවිතය සකස් කරගෙන කොහොමද මේක තව එකෙක්ට පැරණිස්සලා කියලා දීලා ඒක නම් තේරෙන්නේ නැහැ ගස්සලා ඒ පරම්පරාවය හදලා තියෙනවා. නැත්නම් අපි නායකාරය වෙනවා. අපිට සහගත. අපි මෙච්චර වෙච්ච මේ උතුමය පැත්තක තියෙන්නේ අපි පාන්නේ නැහැ ඒක ගැනයි. ඉස්කෝල ගැන කතා කරලා බැලුවේ. ඒකට අපි දෙවෙනි පරම්පරාව අපිට සාපකරාදී මේ මේ සතරපත් වෙච්ච මේ කොටස් පැත්තක දාලා රොඩ් රොඩ් ට්‍රයි කරලා තියෙනවා. ඇත්තට මේක වෙලා තියෙනවා. බවක් ඇති. ඒකයි අපිට මේ වචනේ තේරුම් ගන්න ගන්නවා. නමුත් ඒ ඒ අනුරුකයකට පස්සේ මේ අසුභිය අවුරුද්දේ 40 දී මේ වගේ සූත්‍ර වලට සුවිශේෂී වටිනාකමක් ලැබිලා බටහිර ඇත්තෝයි ආශාක්‍ය ඇත්තෝයි කීයක් හරි කටලක් හරි දීපා වගේ ඒකේ කිනිපුරු විශේෂ මතක් කරගත්තා. ඒ පුරු තමයි අපිට ධර්ම කොටස් වශයෙන් ඉදිරිපත් වෙන්නේ. ඉතින් ප්‍රතිමාන ආකාශයෙන් තමයි කියන සුනිතෝ ලෝකෝ ස්වාමීන් වහන්සේ මේ ලෝකෙ බැහැලා තියෙන්නේ වහයලා තියෙන්නේ මොකද කියලා. ඒකට සාමාන්‍යයෙන් හිතෙන ප්‍රශ්නයක් නේ. ලෝකෙ වහයලා තියෙන්නේ මොකෙන්ද? කේතනසි නම් ප්‍රකාශිත කුමක් නිසා මේක ප්‍රකාශ පාරයටපත් වෙන්නේ කුමක් නිසා මේක නොතිලෙනවා කුමක් නිසා මේක නොපැනෙනවද මෙහිලා තියෙන මොකෙන්නේ ඇයි මේක ලෝකයේ හෝ සත්‍යෝ සංසාරේ අධිහිතට ප්‍රකාශ වෙන්නේ නැති කිසා විලේඛනම් රෝහි මේක තියෙන ලාභෝප ඒක අලිතේ පාරමිකේ කිංචු දර්ශනා බලය මේ ලෝකයේ පිළිබඳව මේක මෙහෙල තියෙන මොකෙන්ද? ඇයි මේක මේ හරියට පේන්නේ නැත්තේ? මේක මොකෙන්ද මේ ඇලි ගලී තියෙන එක දන්නේ නිසා අපිට වෙන බය මොකක්ද? අපිට වෙන මහා බය මානතුරු මොකක්ද කියලා මේ ප්‍රශ්න අධ්‍යාපන වේවා මේ කාලමිල පැත්තක කියලා ඉන්නේ බැලුවොත් කාගෙන් වඩා ප්‍රශ්න කිසි ජීවිතයකට අදාළ පෞල් ජීවිතයට ආර්ථිකයට දේශපාලනයට මොනම කෙනෙකුට අදාළ නැහැ මේ මොන සම්බන්ධය මොන සංසාර සම්බන්ධය ඉතින් මේ ආහන්නේ මේ අජිත මානවකය ආහන්නේ කට කරනවටවත් ඒකේ ප්‍රශ්නයක් අහනකොට ඒ මතම අවුරුදු ගණන් භාවනා කරලා නැත්තම් කල්පනා කරලා උත්තරයක් නැහැ ඉතින් එතකොට ඒක නෑ වෙලා ප්‍රශ්න අහනකොට ඒක සර්වඥාන්සේ විතුකමක් තියෙනවා සර්වඥතා ඥානෙ ඒ කෙනාට කියමන හරහා දයේ කෙනාට මේ ප්‍රශ්නට පිටු දීමේ නැති වෙන ශාන්තිය හරහා අනුශීලව මාර්ගයට පරිමිතත් ඒකම සර්වඥාන්සේ තියෙන ඒ දේශනා විලාසය ඒකම තමයි භාෂා පිළිබඳ කියන දක්ෂකම තමයි එයා ආගමික මොන ලායකට මොන ගාතාවකින් මොන ගාතාවක් ආකාර ස්වරූපෙන් නැත්නම් වාක්‍ය ස්වරූපෙන් ඒ ස්වරූපෙට උත්තර දෙනවා. හැබැයි අවදී එහෙම දරුණු ප්‍රශ්නකට දරුණු උත්තරයක් අහන ප්‍රශ්නකට දරුණු උත්තරයක් කියන විදිහට ඒ වචන පාවිච්චි කරලා උත්තර දෙනවා. ඒක ඔය ඒ සුත්තු පිටකයේ විශේෂම ඔය සුත්තනිපාතේ ලස්සනට හම් වෙනවා. මේ වචන වල ප්‍රාශය පාවිච්චි කරලා ඒතර සෞන්දර්යයක් උත්පන්න කරනවා. ගැඹුරක් කතා කරනවා. වැසහතරට උනවා කියන සුදුතු ලෝකී අවිද්‍යාවෙන් තොරව සත්‍යස් කියනවා මම වකිත බුදුජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ලෝකේ වහයලා බැහැලා තියෙන්නේ අවිද්‍යාවෙන් තොරව කියන සුදුකින පදය ප්‍රශ්නාර්ථ පදය ඒකට අවිද්‍යාව කියලා අත්‍යාර්ථ පදයක් ආපු කරමු අර ළයටම ඒ තේමාවට සම්පූර්ණ වෙනවා ඒ නිසා අපි මේ ලෝකේ කියලා අපි දකින්නේ අවිද්‍යාවට ඒක නිසා කවදාහරි මේ ලෝකයේ කියන උපමා රූපකය විදර්ශනය කරලා මේක ක්‍රියාත්මක වෙන අවිද්‍යාව දැක්කේ නැත්නම් අපි ඒ ලෝකෙට යට වෙලා සංසාරයට යට වෙලා ඒකටම තැලකට නැහැ. ඒ නිසා මේ ලෝකය කියලා පෙන්න දේහ පේන දේහ ඉන්ද්‍රිය ගෝචර දක්න දේහ ක්‍රියාත්මක වෙන අවිද්‍යාව දකින්න නම් මේ අපිට තියෙන මාසස විතරක් විල බෑ දැන් කියනවා දකින්නවා කියන පොතවචරන්සේකට මනසක් පාවිච්චි කරලා මේක දැකිය යුතු ආකාරයක් ඒකට ප්‍රතිපදාව කියලා කියනවා ඒක හේලි කරන්නේ සබතනාසේ උපකාර වෙන්නේ ඒක ප්‍රථමයෙන් සබතනාසේ අවබෝධ කරගන්න ඒ ප්‍රශ්නය අවබෝධ කරන මට්ටමට නැතනම් වර පිච්ච ලෑස්ති වෙච්ච එළවෙච්ච එළවෙච්ච කෙනාට ඒක කියලා දෙනවා. ඒ ශාන්ති ඥානංශේ බුද්ධෝසු භගවතෝ දාන දේශේති කියලා සර්වචනාචිම දේශනා කරනවා. මේක අවබෝධ කරගෙන යයි මනක් මේ අවබෝධ කරලා දෙන්න හදා. ඒක මේ ප්‍රශ්නේ වල වචනාර්ථ දෙනවා නෙමෙයි. ඒ වෙනකොට මේ ණයකට උත්තර දෙනවා නෙමෙයි. අවබෝධ කරගෙන යන්නේ ඒ ඡායක හැමදාම දුසි කියන එකක් නෙමෙයි. ආන්දේ වලදී කරන ආශ්චර්ය දේවල්. ඒක නිසා අපි නොදකින හැම සිද්ධියකම තියෙන මේ අවිද්‍යා රූපය යම් කිසි කෙනෙකුට වැටුණා වැටුණ පමණින් නැත ප්‍රශ්නේ වැටෙච්ච පමණින් උත්තර නැහැ. ඒ ප්‍රශ්නේ වැටුණාට උත්තර නැති යුගයට කියනවා උත්පාදකාරී. ප්‍රශ්නේ වැටෙනවා ඒකට උත්තරයක් තියෙන යුගයට කියනවා උත්පාදකාරී. ඊට පස්සේ දුකෙනෙක් ළඟට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ අහනවා කියන එක අර ඇටක් වීසිතුරේ කාට බලන්න වගේ තාමත්ම බලාගෙන චින්ත වෙන දෙයක්. මේ ප්‍රශ්න තීරුම් ගන්නගෙන හරියටම ඇනේ මිකිර මිකි ගැනීමට ගන්නවා වගේ සබචන ඉදිරිපත් වෙන එක ඊට පස්සේ මේක පිටිකට ආйти වෙන්නේ. ඉතින් ඒක උනාට පස්සේ ඉතලදලා එක අපි ආර්මයේ විදියට නැත්නම් බුදු ගැනීම විදියට අපි කොහොමද පාඩම් කරනවා ඒක මිශ්‍ර කරලා බලන්න තමයි පාඩම් කරන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ පළවෙනිම ගාථාපදයේ කියන විදිහට මේ අවිද්‍යාව කියන එක තේරුම් ගැනීම සඳහා අපි උත්සාහයක් කළොත් ඒක සඳහා ඒ ත්‍රිපිටකයේ මේ සූත්‍රයේ මේ විදිහට නාම සඳහන් කියන එක උද්දේශය වෙනකොට කියන්න කරාට විස්තර නැතුණාට අනිකුත් සංහිතනිකාය මුත්‍රනිකාය වගේ පොත්වල ගොඩාක් විස්තර තියෙනවා විද්‍යාව කියන එක කෙනෙකුට තේරුම් ගන්න ඕනේ. දුනාන්තු අදහස් කරන තාර තේරුම් ගන්න ඕනේ නම් ඒකට මේ අචිතමානව උච්චා සූත්‍රය නැති වුණාට විශාල ත්‍රිපිටකයේ තොරතුරු වෙන විස්තර තියෙනවා. ඒක තමයි ඒක අපේ මේ දේශනාලාය මුල් කොටස. මේ අපි කරගෙන යන අවිද්‍යාව කියන කවෝද කිරීම වගේම ඒ හරහා අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව හොද කිරීම පිළිබඳව බුදුජාණන් වහන්සේ කරලා තියෙන ප්‍රකාශය කරලා තියෙන දේශනය කරලා තියෙන උපදේශ ආදර්ශ කියන්නේ ටිකක් වෙලාවක් කියලා හිතන්න. ඒක සඳහා අපේ භාවනා ජීවිතයේ නැත්නම් මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අනුත්නිකායේ දිනේ අවිජ්ජා සූත්‍රයේ ඒ අවිජ්ජා සූත්‍රයේදී සර්වඥාන්සිය දැන් මෙතන අචිත මාර්ගයට ලෝකේ වහලා තියෙන අවිද්‍යාව ලෝකයේ අන්ධකාර වෙලා තියෙන මේ අවිද්‍යාවට කර්මයි කියලා කිව්වට අවිජ්ජා සූත්‍රයේදී මේ මාතෘකාව අරගෙන ඒකම ප්‍රශ්න කාරණේ දැන් ටික සාකච්ඡා කරන්න කෙනෙක් සම්බන්ධ නැති දේශනා කරනවා ඒව මේ තමයි කවේ පුරිමා කෝටින පඥායති අවිජ්ජාය. අනේ මට මේ පුදු වුණාට පස්සේ මම මේක සලකලා බැලුවා. කොච්චර කෙලවකට සුද්ධ කර සුද්ධ කරන කියා මේ අවිද්‍යාව කියන එකේ මේ ලෝකේ වහයාගත් මේ අවිද්‍යාවේ මුල කෙලවරක් නම් සර්වඥතා ඥානෙට වෙන්නේ නැහැ. ඒ කියන්නේ තරම හස්ත පිළිනවා පුරිමා කෝටින පඥායති. මේක මුල් කොන. අනේ විද්‍යාවනේ ඉතෝ මේ අවිද්‍යාව නෝසි අත්‍යවශ්‍ය සම්පූර්ණ මේටි ඉස්සලා විද්‍යාවට ඥාන හවල් දවසේ යන්නේ පාරුණේ කියලා මටවත් තේන්නේ. ඒ තරම මේක ජනලෝක දුරදියා. ඒවනම් ඇයි මේක උදාහරණ කියන්නේ? මේ කිව්වට වැඩක් වෙන්නේ නැහැ. මුල බේන්නේ නැත්තම් ඉතල විස්තර කරන්න බැරි නම් ඇයි මේක කියන්නේ? ඉන්දියෙම කරන්න සසඳා කළා තියෙනවා. එද මේ සම්මුඛ වෙවිච්චදී තවාපන පඤ්ඤායති ඉදපච්චේතා අවිජ්ජා මේ අවිද්‍යාව මුලකේවර දක්වන්න බැරි වුණාට මේ අවිද්‍යාව හේතු බල ධර්මයක් අනුව විස්තර කරගන්න පුළුවන් කතියක් කියන මේ වර්තමාන ජීවිත tattwa ඉතින් මේ බලනකොට අපිට කතෝලික ආගමෙන් තියෙනවා මූල හේතුව දිව්‍යඥානසේ ඒකට හොයන්න බෑ දිව්‍යඥානකේ තමයි මේ දේරම් පටගත්තේ කියලා ඒ ජීවනිකායක ආගම් වල තියෙන මූල හේතුව කවුද වෙන්නේ කියන ප්‍රශ්න. ඒක අපිට පස්සේ උනන උත්තර නෑ. ඒ බෞද්ධයන් අනුත් එහෙම කවදා විද්‍යාවට කෙනෙක් කියන පුළුවන් උත්තර දෙන්නේ නෑ. මේක තමයි දියල්ලට මොකද? සියලු දුක් වලට මොකද? සියලු ලෝකෙට මොකද? හැබැයි අවිද්‍යාවට මට පුළුවන් වෙන්නේ නෑ කියන. ඉතින් ඒ වුණාට අපිට නැසෙ සඳහන් කරනවා මේ විද්‍යාව ආරව නිසා ඇති වෙනවා ආරව නිසා විද්‍යාව ඇති වෙනවා ඒ නිසා විද්‍යාවට මූල හේතුවක් ඒකට හේතුඵල ධර්මයන් සම්බන්ධයක් තියෙනවා මේ අවිද්‍යාව සහ ආරව කියන දෙක එකිනෙක අත්කල බැඳගෙන තමයි මේක මම කතා කරන්නේ ඊට පස්සේ මේ අවිද්‍යාව ක්‍රමක්‍රමී අවිද්‍යාවච සංකාර සංකාර වච්ච විඥාන විඥාන වච්ච නාම රූප ආදී වශයෙන් අපේ කඩපාඩම් කරන කිතුල ද්වාදස ආකාරයේ මේකෙන් අන්තිමට සියලු දුක් ඇති කරගන්න. සෝක පරිදේව දුක් දුකන සුපායාස සියල්ල ඇති කරගන්නදී ඊට පස්සේ එක පත්‍යතාවය අනුමිෂ්ඨ කරනවා. ඒකේ මුලම තමයි ඔළුව තමයි පටන් ගන්න තමයි විද්‍යාව. විද්‍යාව ඒ අවිචා සූත්‍රයේ සමච්ඡන්සේ සඳහන් කරනවා. ඒකේ මුල හේතුවක් මම කියන්න බැරි වුණාට ඒක කාරණයක් වුණාට විද්‍යාමානී හට ගන්න ආසන්න හේතුවක් තියෙනවා. ඒකට ආහාරයක් තියෙනවා. ආහාරයක් නැතුව නෙවෙයි අවිද්‍යාවට. නිකම්මනික කාසියට ගන්න බැහැ. කරනගෙන නිකම් නෙවෙයි. බැලේ කිරියක් කරනවා නෙවෙයි. ඒකට ආහාරයක් තියෙනවා. ඒ සාහාර ඒ ආහාර බයිතෝමයි හට ගන්න ආහාර නැතුව. ඒක නිසා යම් කිසි කෙනෙකුට අවිද්‍යාව නැති කරගන්න ඕන විද්‍යාවෙන් මොකද? දැනගෙන වෙන වෙන්න අවශ්‍ය නම් යාරට ඉංග්‍රීසි සර්වඥාන්සේ දෙනවා නම් කයෝ කරවනවා. යන විද්‍යාවෙන් ආහාරය ලැබෙන කරගන්න. ඒ ආහාරය දුරු කිරීමෙන් අවිද්‍යාව කුංචි කරගන්නවා, කේචි කරගන්නවා, දුර්ල කරගන්නවා, බලවිදින්න පුළුවන්, හෙම්බත් කරගන්නවා, විලාන කරනවා. ඒ නිසා මේ අවිද්‍යාව සමුදේදී අසන මහණී විදියට අවිද්‍යාවට ආශාවක ඒකට ආහාර වෙනකන් කියලා පංච නීවරණාදී වචන කියන කවරයක්වත් මේ අවිද්‍යාවට ආශාකරනවා කියන මොකද්ද කියලා කියලා දෙන්නේ කියලා කියනවා. මේ නීවරණ දරන පාරචා තමයි මේ අවිද්‍යාව පෝෂණය කරන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක අවිද්‍යාවත් එක්ක යුද ප්‍රකාශ කරන්න යනවනම් අපිට සිද්ධ වෙනවා ඒකට ආහාර සපයන දුර්වලකම. ඒක නම් කියනවා අපේ ප්‍රඥාව මාර්ගයේ අවිද්‍යාව පණ්ඩන ඊට ඉස්සෙල්ල සමාධියක් ඇති කර ගන්නම වෙනවා. මේ නීවරණත් එක්ක කරන නීවරණ නැති කිරීම සඳහා කරන හටනනේ මේ සමත භාවනාව කියලා කියන්නේ. ඒ නිසා අපි යම් වෙලාවක මේ නීවරණ ටික අපි තියාගෙන ජීවනට යටත් වෙලා නීවරණ රාජධානී ඉන්න කරන අවිද්‍යාව කරන්නේ. ඒක නිසා ඒ ප්‍රඥාව මාර්ගයෙන් අවිද්‍යාව කපනකොට මේ පැත්තෙන් ඒකට ආදාරකාර විදියට ශාන භාවනා මාර්ගයේ ජීවන දුරක් වීම කරන්නේ මේක සර්වඥාන්සේ ක්ලේශ භූමිය මාර්ගයෙන් ක්ලේශ භූමිය කියලා ආකාරයට විස්තර කරනවා මේ අවිද්‍යාව කියන කොටසයි තියෙන්නේ අනුසය කෙලෙස් ඒක බැලුවම පේන්නේ නැවන් ඉතිගෙන කියන ඕම සාන්ත දාන්නේ මේ පසුබිම ලැබිච්ච ගමන් ඡන්ද පරිසභාවයටපත් වෙලා අපි වහලා ඒක කියනවා අනුසය භෝගී කිය. ඒ අනුසය භෝගියට බැරි ප්‍රසිද්ධයි. මේ පරිඋත්තර භෝගිය පරිඋත්තර භෝගිය කියන්නේ නැගිටලා ඉන්නේ මෙයාට කාර්ය බැරි සම්පූර්ණ ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් නැගිටලා දිගට කඩ කඩ ආවම ඇඳගාව ඉන්න කෙනෙක් වගේ. ඒකට තමයි කියන්නේ නීවරණ කියන නම අපි පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ කෙලෙස් වැඩ කරන මට්ටම තුන දන්නේ නැතුව කොටම සමෝෂයේ සලකන්න කියනවා. ඒ විතරක් නෙමෙයි මේ එක එක කෙලෙස් වලට එක එක සටහන් පකරන එක එක වේදයක් තියෙනවා. මේ අනුසය එවනකට අපි කියන මේ අවිද්‍යාව තියෙන්නේ ප්‍රඥා ශික්ෂා. ඒ ප්‍රඥා ශික්ෂාවෙන් තමයි ඒක නැති කරන්න පුළුවන්. වෙන්නේ සුන්නත් තුනි කරගන්න. ඊට මෙහා කියන මේ අපි දැන් මේ කතා කරන්නේ ඉස්සර ඉස්සරහ කියාගත්ත නීවරණ ගැන කරුණා කෙලෙස්. ඒකට තියෙන මේකට තමයි සමාධි ශික්ෂාව කියලා කියන්නේ. සමාධි ශාසනය කියලා කියන්නේ. ඒකට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා අධිෂ්ඨාන වර්ගයේ අංග තුනකට සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම කියනවා මේ භාවනා ලෝකයේ කියලා කියන්නේ සාමාන්‍ය ලෝකයේ අනුගත තියෙන සමාන. බෞද්ධයකව මෙන්න මේ තුන තමයි භාවනා ලෝකය කියන්නේ. ඊට පස්සේ ඊට අඩිය තියෙනවා ඊට මේ තත්ත්වේ ප්‍රසිද්ධව වීතික්‍රමණය වෙන සමාජ මට්ටම උල්ලංඝනය වෙන එක තමයි කියන්නේ වීතික්‍රම කෙලස් වීතික්‍රම භූමිය කියලා ඒ කියන්නේ සීල ශික්ෂා. ඒ කියන්නේ අපි මේ දන්නේ නැති වුණාම මේ කෙලස් වැඩ කරන්නේ සමෝසී නෙවෙයි මට්ටම. කටය තුනකට පළවෙනි එක තමයි කය වචන දෙකේ නික්මිච්ච ගතිය ඒක නැත්නම් ඡන්දපරස ගතිය වඩ කියන අපි වීතික්කම භූමි කියලා ඒ වීතික්කම භූමියෙන් තමයි මේ ලෝක යුද්ධ පෙන්වා කරන්නේ රටවල් අතර අරුද මේ සියලුම හටගන්නේ අපේ මට්ටම උල්ලංඝනය වෙලා වීතික්‍රමණය වෙලා අපිට තරම් නොවන විදිහට ඉක්මනට ගියක් පස්සේ කියන එකට වීතික්‍රම භූමිය කියලා ඒක අශිෂ්ට වට්ටම, ශීලාචාර වට්ටම, නැහැදිච්ච මට්ටම කියලා කියනවා. ඉතින් ඒක සඳහා දෙන බේත සබතනාසේ විචිකනිකාය සඳහන් කරලා තියෙන සීල ශික්ෂා. සීල ශික්ෂාවෙන් මේ කය වචන දෙක යම් ප්‍රමාණයකට විචිකම භූමිය යම් ප්‍රමාණයකට හේවා ප්‍රමාණයට හිතිවට ගන්න. යම් ප්‍රමාණයකට මිලාන කරගන්න. මුකුලිත කරගන්න ඕනේ. කිව්වට පස්සේ මම යාට තේරෙන්න පටන් අරගන්නේ අපි තමා විශ්ීම පනමාන කරනවලද තමා විශ්ීම පටවා ගන්නවලද මේ සීලයකින් කය වචන දෙක ඉක්ම ගන්නට තව ಜಾති කෙලස් වගේ තියෙනවා එක කිරියක් අයි කරට ඊගාට ඊගාට දෙපේ ඒක අර සීල ශික්ෂාවේ කය වචන දෙක ඉක්ම ගන්න නැති කෙනාට ඒක ඇතුලේ තියෙන මේ පරිවිතාර භූමියේ පේන්නේ නැහැ ආදාරක් නැහැ. ඒක නිසා යම් කෙනෙකුට යන්න ඕනේ නම් සාමාන්‍ය ගැඹුරක් දකින්න යම් කෙනෙකුට දැනගන්න ඕනේ නම් ලෝකෙ කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඒ ඉස්ලාම් ශික්ෂාවෙන් ඉදිරියපත් වෙන්නේ ඒ සීල ශික්ෂා. සීල ශික්ෂාව ඥානකොට උගදෙන කීතරවා මේ සීල ශික්ෂාව දන් දෙනවට වැඩි අමාරුයි. මොකද ඇඟින්ම කරන්නේ පාර. තමන්ට ආසයි නැහැ, ඉච්ඡා නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් හිතනවා අපි ඉස්සලා ප්‍රකම් කරමින් ඉඳලා පස්සේ නම් දේවා. ප්‍රකම් දෙලා හරි හොදා. ධර්මදීනකට කවුරුහරි කියනවා තාම ශික්ෂාවට කරන්නේ තාම එලිපත් ගියේ ඉන්නේ. වැඩි පටන් අර ගන්න නම් ජීව ශික්ෂා සමාධි ශික්ෂා පරිත්‍යාග ශික්ෂා යනකොට සාස්ත්‍රීය කියන්නේ. අරක තාම ආරංචි පන්ති නැත්නම් මුස්තුත් පන්ති කියන කවුරුහරි අපි හිතනවා. ඒ වගේ දන් දෙන මට්ටමක ඉන්න කෙනෙක් සීලෙන් ඉඳලා කියලා. සීලෙන් කියන්නේ මොකක්ද කෙනෙක් කරන්නේ. ඉෂාරකට කරන්නේ. ඒ ගැප් කිරීමක් කෙරුවට පස්සේ හිතනවා මේ ජීවිතේ කරන මම පවත් කරපු විදිහට මම මේ සීල් රකින්න නිසා මගෙන් කෙරෙන දින සියල්ලම හරි. දැන් ඒ නිසා මට සීල් ධර්ම ආරක්ෂාව ලැබෙන්න ඕනේ. මට සීලව සතරක් ලැබෙන්න ඕනේ. සීල ශික්ෂා වෙන්න ලැබෙන්නේ පීතිකම කෙලෙන නැතිවීමෙන් ලැබෙන ආනිසංස විෂ අවදා පරිඋත්ථාන කෙලෙස් නැතිවීමෙන් ලැබෙන ආනිසංස සීල ශික්ෂාව ලැබෙන්නේ ඒ නිසා බෝධනෙක් සීලයකට ගියාට පස්සේ අර දන් දෙන මට්ටමට වැඩි ආනාවක් ඒ ලස්සනට ඒක ඒක කියන හාස්‍ය මේ අපනාට වසන කිසිම හාස්‍යයක් නැහැ පිටින් වරකට හාස්‍යයක් තියෙනවා ඒක නිසා කපසකදී විදාරෝග තියාගාවේ දීලා තියෙනවා. දාන දෙන්නේ නැති හොරකම් කරන මිනිස්සයා සමාජයේ ලැජ්ජන සංසාරේ බැඳෙන්නේ තණ්හා. එයා මේ ඔක්කොම ජඩකම් කරන දෙයක් කරන තණ්හා නිසා. ඉතින් කවුරු හරි මේ තණ්හා නැති කරගෙන තම දීලා දීලා කියලා. අර කවුරු හරි කියන සත්පුරුෂයෙක් තමයි මේ සමාජකත්වයට ලබන්නේ. සමාජකත්වයට ලබන්න අනුගාණ සීල ශික්ෂාවට එන්න ඕනේ කියලා. ඉතින් මෙයා අපට කැලකට ගන්න පැටි තද කරගන්න. ඕම හරි කරලා දාන ජීවිත නැකර පස්සේ යාට වෙනසක් ඇති වෙනවා. ඒ වෙනස තමයි මෙතෙක් සංසාර බැඳීමට හේතු වෙච්ච තණ්හාව යා දානෙත් ලක්ෂියක් කරනවා කීකල කරනවා. සීලෙත් කීකල කරනවා. තුමා ද්වේෂයට පටන් ගන්නවා. ඊට පස්සේ සංසාරට බැඳෙන ද්වේෂය. නිසා සීතු අතර ඔස් නැත්නම් ඔස් ළඟින් නැසෙන්න. මුතුමා තායකට කියන්නේ ඒක දක්වලා දෙන්නේ. සීකතර වශයෙන් අනිකටේ තන්නේ සාන්ත තාන්ත තීතු වගේ මෙයාලකින් ඕමයි කියන කර්මම තියෙනවා. ඕනමයි කියන කිනි කිනි කුරා කියලා කිනි පිටි පැත්ත වැදෙනවා වගේ හැප්පෙනකොට කිනි කුරු විශ්ේ. ඒක සීලේ තිලකින කරනවා. අය දැක්කට පස්සේ ඉස්සරහ පොඩි ළඟින් නැති කාලේ මනස හොඳයි. ඒ නිසා අපි පිළිගන්න කැමති දාන දෙන්න කැමති දැන්නේ සිල් රකින්න කිය ගමන් මුතුම වේශයක් ඉන්න පටන් ගන්නවා. ඉතින් මේක ඔබදෙනෙක් හිතනවා මේ මට විතරක් වෙච්ච දෙයක්. ඒව නැත්නම් මේ සිල් රැකීම හොඳ නැති දෙයක්. ඒකට මේ බුද්ධ දාර්ශනික බෑ. ඒකට පංච බුද්ධ දාර්ශනික කයින් නෙවෙයි. ඒකට පංච බුද්ධ දාර්ශනික කියතෝ සීලකට ගිය ගමන් මේ ද්වේෂය නැතිට පටන් ගන්නවා. ඊට පස්සේ ආ ඒතියෙදී ඒ කියන්නේ ද්වේෂය නැගින කියන සාධාරණ කාරණාව තියෙද්දී සීලයක් පිටිකට එක දවසක් සීල ගන්නවා කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නදී. ගත් සීලේ වැඩි කාලයක් අවත්තකන යන්න නම් පුදුමාකාර සම්මාදිට්ඨිය දුමාකාර යොත්සුචකාරයක් එන්න පුදුමාකාර ඉතින් එහා කිය සමාධියක හේව නැලක් පිටිවහලක් නැතුව මේ සිල්ලක්මයි කියන්නේ ආයෝජනය කරලා ඉතාම අනුවශ්‍යකම් ලබන ඉබ්‍රතන් මේ ඉච්ඡක ධර්මයට ලෝකෝත්තර කෙනෙක්. ඉතින් සායනයේ සීලයක දීර්ඝ කාලයක් ගත කරනවා නම් ඒකම තාචි. නමුත් ඒ කිනාට මේ දානයක් ඇරලා සීලයට නැහැ. ඒක හරියට ඇරලා වඩාවකට යාට ඒ සීලේ ඉන්නකොට පේන ඊගා වඩාවන එක තමයි ඒ සමාධි ශික්ෂා. ඒ සමාධි ශික්ෂාවට මේ සීල තුන අතරේ සමාධි ශික්ෂාවට ගොඩ වෙන්නේ තාමත් සුළු ප්‍රතිශතයක්. උගදෙනකේ සීල මට්ටමෙම එක්ක සතුටු වෙන්න උත්සාහ කරනවා. එතන එතන මට කියන ආනිසංස ටික ලැබෙන්නේ. මුදා මේ හැම වෙලම කරන්නේ ඇසස් යොදන ශික්ෂාවේ ප්‍රමාණය තමයි ආචාර්ය. කිංසයි කිනාට මේ සීලේ මාර්ගයේ කය වචන දෙක ඉක්මවන්න උත්සාහ කරන කෙනා තීරු ගන්න ඕනේ. කය වචන දෙක ඉක්මීමට උත්සාහ කරන කරන හිතට ඒකෙන් කිසිම ඉගියක් නැහැ. ඒසඳා වෙනම මේ දක්වන මේ සමාධි ශික්ෂාව කියලා. එහෙම නැත්නම් කය වචන දෙක ඉක්මනට ඉක්මනට හිතේ නොදැමුණු ගති අවිශ්චිච්ච ගති වෙනසට වඩා ඇති වෙනවා විශේෂයෙන්ම මේ නීවරණයන් කාමච්ඡන්ද ව්‍යාපාර තීන මිත්‍ය උත්තච්ච චවගේ දේවල් අර දන් නොදෙමින් කරකම් කරමින් කාමීච්ඡාචාරය කරමින් ගත කරන කාලයට වඩා ඒක හරි තියෙන නිද්දට පේන කරා. ඉතින් සාසීලේ විතර යම් කෙනෙක් සමාධි ශික්ෂා කියාට පස්සේ එයා හරියට මේ සාමාන්‍ය පොලිස් පල්කාරයට හිටු කෙනෙක් ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකට යන්න ගිහිල්ලා ඒ දින ස්පෙෂල් ට්‍රේනින් වගේ ඒ නාමාරු කොහොම කරයි යාරට තමයි ඒ නීවරණයන්ගේ එහා පැත්තට තාවකාලිකව යටපත් කිරීමක් කරන්නේ ඉතින් මේක ටිකක් පුංචි කරලා කියන්න පුළුවන්. වෙන පැත්තකින් කියන්න පුළුවන්. අපි මේ කාම වස්තු කියලා බෙදුවා ගන්න අර බාහවන කරන ජීවිතමනේ ඒ නැත්තම් මේ ඉස්තර චාචල දේවල කියන දේ කියනවා කාම ගුණ කියලා. ඉතින් අපි මේ කාම ගුණයක් පිළිබඳ කතාව තමයි දේශපාලනයේදී ආර්ථික විද්‍යාවේදී සමාජ විද්‍යාවේදී මේ සමාජ සුභ සාක්ෂණය ඒක පුද්ගල ආදායම පොසත්කටවල දුප්පත්කටවල තේරම තියෙන කාරණා පිළිබඳ. මේ කාරණා ලෝකෙ මේ වගේ කතාවක් කරන්නේ. ඔය කාරණේ තේරුනොත් මේ කාරණා මේ ජීවිතේ මේ පිටට විතරයි මරණය හරකට සම්බන්ධයක් නැහැ. ඒක තමයි කියන පරිලෝකයක් ගැන කල්පනා කළා හිතකට ගන්නකොට එයාට හිතෙනවා తాවකාලිකව මරණයේදී වෙන්න තියෙන මේ කාමයේ වෙන්වීම පරිේශන මට්ටමින් తాවකාලිකව ඉස්තිරෝම දැක දැක දන දන අතාරින්නට කියනවා විනිශ්චය කරන තරී කියතේ කියලා ඒක මෙහෙයට වගේ දවස් 10කට 15 කිලෝ වතුරක් දැන් කරන්න පුළුවන් එතන తాවකාලික පැවිදි කරන්න පුළුවන් ඒක නැත්නම් පැවිදිලා කරන්න කොයි විතරක් කරන්නේ අර කාම වස්තු පරිේශන මට්ටමින් මේ දිනාගත්ත රටක් හැරෙන වදි කුසී පියාගන්නකද දාටි වණන්ති පින්ලවදී ඇත්තටම තමයි කාම වස්තු නැතේ. නමුත් ඒ කිනා දන්නේ නැහැ කාම වස්තු අතරින් නොවුනාට තමයි යන්නේ නැත්නම් ඒ වස්තු පිළිබඳ සංඥා අපිට කරගන්න. ඉච්ඡා කාම වස්තු එක වේගනාට කාම සංඥාව කාම වස්තු එක මෙණයක් තියෙනයි නම් කාම සංඥා වෙන හතක් තියෙනයි අත්හැරියට පස්සේ අරවට කියන හිතේ බැඳීම මුතුමාකාරට වෙයි. මේ විදිහකට කියනවා මේ භාවනා කර ආවට පස්සේ ගෙදර දුරවල් ගැන කල්පනා කරනවා ගෙදර දුරේ ඉන්න වෙලාවට වෙනවා. අර කන්ද ඔක්කොම අරගෙන මේකේ මුළු විදිහම කතා. ඉතින් අර බලහත්ත ගන්නවා. අර ගෙදර කරලා ඉන්න වෙච්ච වැඩ, කියලා යන්න වෙච්ච දේවල්, කියලා ඉන්න වෙච්ච දේවල් ඉතින් කොච්චරද කතා. එයා හිතන්නේ මේ අමාරු ආවස්ත තැන පිටුම ලෝකජා කරන්නේ. දැන් මම ගිය ගමන අදිස්ථාන කරනවා ඕනේ මට මේ ධ්‍යානදී මට අරමුණේ පිට පිටයි කියලා. භාවනා කරන්න කියලා දන්නවා. කාමස්තුයි කියන විකන. ඒ කාම සංඥාව චේතනා වශයෙන්, දබල් හීන වශයෙන්, කල්පනා වශයෙන් පුදුමාකාර විදිහට එතකොට යාට සිද්ධ වෙනවා දෙලොවක් අතර ඉලක. කාමලෝකීට මිනිස්සු නම් ඒකේ ඉන්නවා ඒ විශ්වයින මේ මනසකට මේ ඉස්තිබලෙන් ආශිකෙට දුර කරලා දාන්නේ. කරණුවා දෙයක් කරන්න ගන්න කියලා බැලුවා තමයි මේ ඉන්නේ. ඇවිල්ලා ඉඳගත්තට පස්සේ හිතනවා දැන් නම් කිව්වම තමයි සමට හරියයි. අතතර කාම සංඥා කියන්නේ එන තක්සයික නයිෆ් වගේ කිව්ව විදිහට යෝගාවචර ආශ්‍රතතරවක් කරනවා. ඉතියාවන්නේම වේදනා යෝගාවචර වැඩකට දෙන්නේ නැතුව අර ධෛර්යය දෙන්න නම් අර කියන්න වෙනවා. මේ සමාධි ශික්ෂාවේදී ක්‍රමශාවිදි වගේක් තියෙනවා, දතේතු වගේක් තියෙනවා. ඒක මේ දතේ කොට අහන කතාවක් නෙවෙයි. ඉල්ලකේ කොට අහන කතාවක් නෙවෙයි. ඒක වෙනස් උපදේශ පන්ති තියෙනවා. ඒක තමයි මේ සමාධි ශික්ෂාවසේ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මුච් කරලා කියන්න පුළුවන් සමාධියේදී අපි කරන්නේ නීවරණ අයින් කරලා කාමච්ඡන්ද ව්‍යාපාර තීන බින්දුත්තච චිකිච්ඡා කියන මේ නීවරණ පහ තව ප්‍රතිනීති පහකින් ප්‍රතිෂ්ඨාපනය කාමච්ඡන්දේ කියන එක ඒකාග්‍රතාවේ කලන ව්‍යාපාරයේ කියන එක පීඨේ මාර්ගයෙන් කලන ඊට පස්සේ චීන මිත්‍යේ කියන එක විතක්කය මාර්ගයයි කරනවා. විචිකිච්ඡා දචකුච්ච විචාර මාර්ගයේ සුඛේ මාර්ගයයි. මේක මේ නාමචන වගේ ලේසි නෑ නේද? කර්මානුකූල කියන්නේ අර නීවරණ පහ මේ වගේ ධ්‍යානාංග පහකින් ප්‍රතිස්ථාපනය කිරීම තමයි සමත භාවනාදී උපකරණ. මේ මෙතෙක් අපි කරගත්තේ තානත්ව ප්‍රධාන දේ තමයි මේ කාම ඡන්දය ඒකාග්‍රතාවේ ප්‍රතිස්ථාපනය. ඒකට කියන්නේ විවිධ අරමුණුගේ නුවණ හිතට සරල වශයෙන් කියන්නේ කාම ඡන්දය. එකම අරමුණේ පවතින හිතට කියනවා ඒකෝදි බලකට ඒකාග්‍රතාවේ සමාධිය නැත්නම් සමථය කියන්නේ. ඉතින් මේ සීලෙක පිටලා සීලකට ඇවිල්ලා පන්තිලක කර පළදලා මේ සියලුම කරන්නේ අර නන්නත්තර අරුණති කියන හිත හැකිතා දුරට දෙවටක් දිගේ හිතට කලබල මීහරකෙක් වගේ එහාට මෙහාට කණින් නැතුව අර ඒ කාරණක ධ්‍යානික කරගන්නවා. ඉතින් මේකයි අවිද්‍යාවයි අතර තියෙන වෙනස බුදු කෙනෙක් වෙනවා මිස කාටවත් නැටෙන්නේ නානා ප්‍රකාර ශ්‍රේණිකේම අවිද්‍යාවයි ඒකේ ස්වභාවය ඒකය. ප්‍රකෘතිය ඒකය. බුදු කෙනෙකුගේ පහළ වෙන්නේ ඒකට ඉඩ දෙන තාකල්ප වඩන්නේ අවිද්‍යාවයි. එතකොට ඔබට සම්පූර්ණ ලෝකෙ වැහෙනවා. ඔබට සංඛාර වේන්න තුය. එතකොට ඔබට ජීවිතයේ කියන මොකක්ද කියලා තේරෙන්නේ ඇති තේරෙන්නේ. මේ සඳහා කළ යුත්තේ මොකක්ද? මේ ඥානාරම්භිකයේ සෝන හිත එකාරක තැබීමයි කියන එකයි මේ කාමච්ඡන්දේ වේදොට මේ ඒකාග්‍රතාවය ගන්නවා කියන කින් අදහස් කරනවා. ඉතින් මේක යම් විදියකට යම් ආකාරයකට යෝගාචරය දන්නවනම් ඒක පිටින් උදව් වෙයි කියලා. ඒකයි ප්‍රජානාංශික මේ කිචිච කොටස් වල කරලා සාසම්බන්ධතාව වෙන්නලා මේ භාවනා කරනවා කියලා කියන්නේ විවිධ අරමුණු දිගේ දුවන හිත එක අරමුණක දිගටම වැඩි. එතකොට මේ කිරීම සඳහා දැන් මේක විද්‍යාව නැති කරන්නේ මේ ඔක්කොම කතාව යන්නේ. ඒ සඳහා අයින් කරන්න හදන්නේ නීවරණ. නීවරණගේ පළවෙනි මේක තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ විවිධාකාර අරමුණු. ඉතින් මේ අපි ඔක්කොම ප්‍රයත්නයේදී එකම අරමුණක රෝ වේලා හිටපෙවැ. ඉතින් ඒ සඳහා කැදේකට යන්න ඕනේ. ඒ සඳහා වාඩි වෙන්න ඕනේ. ඒ සඳහා ශුන්‍යකාරකට යන්න ඕනේ කිව්වම මේ කැදේකට යෑමෙන් අවිද්‍යාව කොහොමද දුරු වෙන්නේ? මේ ගහක් මුල පාට වීමෙන් කොහොමද අවිද්‍යාව දුරු වෙන්නේ? ශුන්‍යාකාරක යන්නේ අවිද්‍යාව දුරු වෙන්නේ කියලා යෝගාවචරයට තේරෙන්නේ. ඒක යෝගාවචරය මේ අවිද්‍යාව නැති කරන තාක්ෂණ නෙමෙයි යන්නේ කියන්නේ සාමාන්‍ය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මේ මේ මේ පොත්පත් වල කියනවා කියලා තමයි යන්නේ. ඉතින් යන්න නැතුව නගරයක ඉඳගෙන ගමක ඉඳගෙන ඒ කටයුතු කරන්න බැරි නිසා ශ්‍රද්ධාවෙන් එයා කියලා දෙනවා මේ ඔපරේෂන් එක කරා කුස්සිය කිදගෙන බෑ. කක්කුස්සිය කිදගෙන බෑ. මේකට තියටර් එකට යන්න. ඉතින් යෝගාවචරය තියටර් දෙදී තියෙන විඩාවක් එයා කිව්වොත් මේ දොස්තර මහත්තයාට පෙරත් මේක මට අපේ ඉතර කුස්සිය දිකරන්න නැත්නම් අපේ කුස්සිය දිකරන්න වැඩිපුර ගෙවන්න කියලා දොස්තර මහත්තයා කියාවේ අපිට සොක්‍රටිස්ලා හිපොක්‍රටිස්ලා කියන දේ දෙකම කරන්නයි කියලා. ඒ අපිට ගෙවන්න කරන්න නම් අර දල්ලි කියනවා වෙන්න පුළුවන්. ඉතින් පෙරේනා වෙනවා මෙතෙන්දී. ඒකට අපි කියනවා සදාචාර ධර්ම කලින් අපි පනවගත්ත නීති. අන්නේ වගේ තමයි කෙනෙකුට මේ කාමච්ඡන්දේ දුවක් කරනවා. ප්‍රතිඵල හම්බෙලා නැහැ. ඒ සඳහා එකම අරමුණක පවත්තන්න ඉදිරියදා කාම වඩන කාම ලෝකේ කාම රාජිනීගේ කාම රාජධානියේදී මේ වැඩේ කරන්න ගියොත් අපි බලමු. අපි එකට අපිට වාසිදායක සුදුසු පරිසරයක පරිසරයකට අපිට යන්න ඕනේ කාන්ත තම්බිගාවට යන වෙනුවට තම්බි කන්ද ගන්න. ජීසකපච්චේ වෙනස් කිරීම කියන එක ලොකුම ලොකු උචාරකම් පාවල. ලොකුම ලොකු අවශ්‍යත්වය පාවල. ලොකුම ලොකු අපි හැබැයි පාවල දීලා අපි ඒකට යනවා. මම නැවතත් කියනවා මේ අකටම කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. මේ කැලේට රින්ගෙන එක අවිද්‍යාව කැපීමේ ගහකොළ වාරි වෙන එක ඒක නෙමෙයි අපි අපිට කියන්නේ මේ කාමච්ඡන්දේ දුරකට ඒක නැත්නම් විවිධාකාර ආරෝහණ වලට කාරණා පවත්තන්න වගේ තේරෙන සත්‍ය කාරණාවක් මාර්ගෙම විස්තර කරනවා. නමුත් අපි දන්නවා මේ මිනිස්යා කියන සතා ඒ ශිෂ්ටාචාර වෙන්නේ කියලා කලේ තමයි කියන්නේ. ඒක කෙනෙකුට මතක නැහැ. මේ කැලේ හිටලා ගමන කියලා ගමන නගරයට කියවම මතක නැහැ. කැලේ යනවා කියවම නිකන් හරියට මේ කර කොළදේ. ඒ තරම්ම නන්නත්තට වෙන මොකක්ද නෙමෙයි මේක කියන්නේ. ඒ තරම්ම නන්නත්තට. ඉකලීදල එළියට ආවම අපිට කොහොමද කරන්නේ? තියෙන්නේ මුරුලා ගතිය. දැන් තියෙන්නේ වරචන ගතියමයි. මොකද කැලේට වෙලා නගරයට ආවත් උරුලා වුණා. වරචන වරචන. ඉතින් දැන් කියනවා කැලේට යන්නේ වරචන වෙලා. දැන් නගරේ තමයි තියෙන්නේ. ඉතින් මේකට අපි ඉවර පැත්තක තියන්න ඕනේ. අවිද්‍යාව වැටක තියෙන වෙන මොනවාක් හරි මේ ටික සීලකේක සමාජයකට යන්න අපිට පරිසරයේ මේ විදිහට වෙනස් කරන්න ඕන කියන එක පව ඕනකම තිබුණා කොච්චර එතකොට කෙනෙකුට හිතලින් කාට විස්තර කරන්න ඒ තරවට අපි ඒ ස්වභාවයෙන් හැදලා තියෙනවා ප්‍රകൃතියෙන් හැදලා තියෙනවා ඉතින් ඒ වගේ කායයක තමයි ළඟට නැති පහළ වෙලා උන්වහන්සේ රමේශ රමේශ කියන මාර්ගයට ඇහැරලා යෝජකවට ඇහැරලා අජකමක් හැරලා කැලේ ගිහින් ඊට පස්සේ ලෝකෙල බලතර ප්‍රේම ඥානය විද්‍යාවනි පෙතරවල උන්වහන්සේ වෙත පැමිණිච්චා කියනවා මුතරලා කියන්නේ මට ඕගොල්ලෝ තටමඬ හදලා දෙන්න කියන අතර ඔක්කොටම ඉතින් කතා කරනවා මම මේ ඇවිල්ලා තියෙන්නේ ඔගොල්ලෝ හිතාගන්න විතර දෙයක් ලබාගෙන මේ කතා කරන්නේ ඉතින් අපි කිසි කෙනෙකුට යන්නේ අවුල් කරන්න ඕනේ නම් ඒකත් එක කෙලින් ගන්න විද්‍යාවට කියන කරගන්න. පිට තියෙන අවිද්‍යාව කියන්නේ පොර ආහාර ආසන්න කාරණා නැතික. ඒ සඳහා අපි නීවරණ කිසිමේ කටයුතු කරනවා. ඒකත් අපි ඉස්ලාම ඉල්ල කරන්නේ මේ කාමච්ඡන්දේ කියන්නේ. කාමච්ඡන්දේ කියන්නේ විවිධාකාර අරමුණකේ හිත එකෙන් මේකට පණ. උපමාවට කියන්නේ විශ්ලේෂ වතුරේ අත්‍යන්තර වණින්නේ අත්‍යධා බලන්නේ. ඌ දන්නේ නැහැ ඊළඟ ආනියමේ හිතක් අපට තියෙනවා. මේ වෙන ඒ කාර්යයක හිත පවත්තට යන්න ගියා. එයාට අර කියන විදිහට කාමලෝකයක කුස්සියක කකුස්සියක සල්ලිකරණයක් කරන්න බෑ වගේ අපි මේ වගේ තැනකට ආවට ඒ පැමිණිලානේ කෝරුගති කෝලගති හැරලා භාවනා කරන ඕ වෙනත් නිජපත භාවනා කරන්නේ නැත්නම් තවත් දෙයක් අපි හිතාගන්න ගන්නේ එහෙම නෙවෙයි. ඉඳගත්ත ගමන් දැන් සීල විතරක් නෙවෙයි සමාධි ශික්ෂාවක් කියන එක සාධාරණයි. එහෙම හදින ගතියක් නෑ මේක අලුතෙන් ඉඳ වැඩක් කරන්න ගන්න කෙනෙක් විදිහට කරන්න. එහෙම කරනකොට දුජානන්සේ අර කැලේට එන්න කී කරවිච්ච කරණ කියනවා. මම ඔයාලට රාශිය කියන කතාව මාකල වාඩි වෙනවා. නගලකට ගත්තොත් එහෙම කයේ චේතනානුකම්ප කටයුතු කරන වැඩි වාඩි වෙන්න ඉඳාගන්නත් එපා. ඒකල මේ වාඩි වෙලා ඉතිව වදා ගන්න චේතනාවේ හිතව පවත්තන්න පුළුවන් විදිය. ඒකයි මේ පරියන්ක හිතවත්. ඒක හදාගත්තට පස්සේ ඒක පෙරෙන්නේ නැහැ වැටෙන්නේ නැහැ. ඊට තනිය හොඳ නීතිමත් ඒකට මේ ධාරණී නීතිවලම නිතර බලන්න. ඒ නිසා මේ පරියන්කය සාමාන්‍ය බුදු කියන කොට අපිට මතක් වෙන්නේ ඥානස්මේ වාරලා ඉන්න උන්නේ. මේක තමයි අද ඕනම තැනදී උදාහරණ කියලා මේ තියෙනවා. ඒ මොකද ඒකෙන් පෙන්නට හදන්නේ චේතනාවේ අඩුව, චලන අඩුව පවත්තන උදයි. ඊට පස්සේ ඇදලා කියනවා මේ කතා කරලා විශාල කෙලෙස් මුක්ති ගන්න බුල්ඩෝසුගේ නයි කරපුවා තරම් කෙලෙස් සයිකල් කරන තමයි මේ කයම සොල්වා තියාගෙන ඉන්නේ කරා වචනේ නොවිද වචනය විභාරය පතරක් නැතුව පවත්තන එක විශාලම කැපකිරීමක්. එචා ඒ දෙක කරගමන එන්න ඒ දෙක අගේ ආකාරය දන්නවා. යා විභාගයේ ලක්ෂණ 60ක් දැනටමත් ලැබලා තියෙනවා. මේ කොල්ලන් තුනේ කය හිල්නාට කමන්නේ කොල්ලන්. එල්ලෙන්නේ කොලක් නැහැ. මොකද අපි කොච්චර පැත්තකදී අත්දැකී වස්තු කොහොමද මේ හැම තැනියක්ම හැම හුස්මක් පාරක් තිබෙනවා කියන්නේ හුස්ම ගන්නට හිතෙන මේ එකකටවත් මේ බුදුරමණය කතා කරන්නේ බුදුරජාණන් කතා කරන්නේ හිතාමතා කය වලන්නේ හිතාමතා කය වලන්නේ නැති වෙන විදිහට හරියට කියන්නේ කියලා. ඒ වගේම අපි කොච්චර මේ අසමත කර වැඩ කරලා කටවට කර වැඩ කරන්නේ නැහැ. කතා නොකිරුවට ඇතුලේ දොඩමලුම තියෙනවා. ඒකත් නෙවෙයි. මේක පිටිට එපා. මේක විතික්‍රමණය කරනවා. තාගෙන බලනවා. කරන්නේ. මේකම බලන්න පොඩ්ඩ තරම් කෙරුට දඩෝ කරවක් කරන්න වෙනවා. මේ පණවගෙන මේ කරන මෙන්න මේ ටික විතරක්ම ලැබුවත් පාරණ ජීවිතයක මේ දවස් තායක හොද්දට මේක එකින් එකතු වෙන එක දුර වෙන කෙලෙස් ප්‍රමාණය දන්නවනේ ක්‍රියා කර සිටීමේ සාකතාන කර සිටීම. ඒකෝට යාර තේරෙන පටන් ගන්නවා මේ දෙකට පොරොප්ප ගැව්වට මනෝද්වාරය වැඩනේ. ඒකේ කොච්චරවද අරමුණේක තියන්න බෑ හිත විදිනවා චෝදනා කරනවා හිත දුරනවා හිත දුරනවා හිතනවා අතර විතර හිතනවා මේ මේ දෙක මේ මේ කායිතින් වෙන මේ පොළ ගතිත් එක්ක කයත් එකතු වුණා නම් වචනයත් එකතු වුණා නම් මොන්න තරකම ඉති අපි සාමාන්‍ය විදියට කීතනද ඉදිරියට ජීවිතය ගත කරන බව කලන කෙලස් ප්‍රවාහය මෙත්තේ කයි ගෙලෙන මුඛී පිටියකට ඔත්ත වීම කියනවා දැන් කොයි ප්‍රවාහයෙන් මොකක්ද කියලා ඒක තමයි මේ අනිත්‍ය මාන උච්චාර වෙන්නන්නේ ඔය වෙනස යනවා තාවන්ති දක්වන්ති ලෝකේ සෝතානං නිවාරේ මේ හතර දිශාවට ගලනවා ස්වාමීන් වහන්සේ මේක එකත් උත්තර ගන්න මේකත් කරනවා සුද්ධිය දේවා කොහොමද කරන්නේ චිත්‍රයන් කියන ඇත්තම තමයි ඒ උත්කරණ කරණ කරන ආදී උත්කරණ ආදී උත්කරණ කය උත්කරණ වචන උත්කරණ හිත උත්කරණ මේ ඕන නතරගන්න පුළුවන් දැනගන්න ස්කිනෝ මේ හිල් පහේ හිල් හයේ පහක් පහක් අර ඉතුරු ඊට දිහා බලන්න. එතකොට විතරක් දැනගන්න පුළුවන් මේකෙන් විතරක් මේක ගලනවා. මේ හයම අකුමුදාරකවා දොරලකවා කොහොමද? මේ මධ්‍යවට අපි කාන්විල එකට ගියා කොහොමද? මේ මධ්‍යවට අපි ආශ්‍රය ගන්න කොහොමද? මේ යාවන්න විදියක් නැතිවම තියෙන්නේ. යන්න පුළුවන්. වාරවලට කමන්න ගිහිල්ලා පෙන්නන්න ඕනේ. උඹ පෙන්න ගන්න බැරුව ඉන්නේ. ඒක බුදුරජාණන්සේ කතා කරලා කියනවා මේ හතර දෝරේ ගලන මේ දේවල් වලින් ඔබට අනුගානේ මේ එක ద్వාරයකට හිත පිළිටවා ගන්නට මේ එකලස ගන්න මොන්න තරම් සමාජ උද්ඝෝෂණයක් කරන්නේ මොන තරම් හඩනක් කරපොළොද මේ ඇලේ කරා කෙරුවට පස්සේ අපි හිතනවා නම් හයක් කෙලස් තිබුණකින් පහක් කරුවා එකයි තියෙන්නේ කියලා ඒක මේ තියෙන්නේ මේ මනස විතරක් දෙන වද ටික. මනසේ තියෙන මේ කාමච්ඡන්දේ කියන කෙලෙසින් විතරක් දෙන වද ටික දැකපුවම තීරණ පටන් ගන්නවා. මේවත් පුළුවන් වේද කියලා මුළු ජීවිත කාලය පාරක් කරලා ඒ තරම් මතරොත් ඒ තරම් චාදයක් ඒ තරම් න්‍යාය පත්‍රයක් අපි මොන තරම් එක එක ශීෂ්ඨ වල දක්ෂකම් තිබුණාට එක එක ශීෂ්ඨ වල අපි අයිතිවාසිකම් කිව්වට මේ මනෝද්වාරයේ විච චාරකින්තර හැසිරෙන්න පටන් අරගත්තට පස්සේ අපේ සීලේ කොයි වෙලාවක අල්ලගෙන කරන්නේ. ඒ උපේල සමාධි කොයි වෙලාවක අල්ලගෙන කරන්නේ. ඒ එකටවත් තරහ වෙලා කරන්නේ. කනගාට වෙලා කරන්නේ. අපි කි තේරුම් ගන්න ඕනේ සංසාරේ පය. මේ කරන හැම වැඩේම ගැඹීරත්වයේ තේරුම් ගන්න පුළුවන්. මේ හිතක් තම කායික ක්‍රියාත්මක වෙලත් නැහැ වචන ක්‍රියාත්මක නැති වුණාට හිත ක්‍රියාත්මක වෙලන්ට කාම සංඥාව කියන එක විතර ඇවිස්සලා ආවොත් මෙන්න මෙච්චර තරු ඒක නිසා ඒ සඳහා ගතේතු දීටි පද්ධති ක්‍රියාමාර්ග නිපමා නිදර්ශන කිලෝරකට තරම් දැක්ෂේ දේශනා කරලා තියෙනවා ඒක එක පැත්තකින් මහා ප්‍රඥාව විස්තර කරනවා කියලා මේ තාම අනුකම්පාවක් තියෙනවා. මේ තරම් දානයක් කියලා මේ තරම් සිල්ල කරලා මේ තරම් භාවනාව අපු කෙනා බලාපොරොත්තු වෙන කිසිම සාක්ෂියක් ලැබෙන්නේ ලැබෙන්නේ තිබුණට වැඩිය කාම සංඥාවක් වෙන පටන්. හැබැයි එතන තියෙන පොඩි මානු කරන්නේ මෙතනින් ගියාට බුදුහාමුදුරුවෝ වගේ. එච්චර අපිට තියෙන සාක්ෂිය ගෙදරින් නැති වගේ තීරපාණක් වගේ වෙනවා ආර්ථික විශේෂඥ වගේ වෙනවා සමාජ විශේෂඥ වෙනවා එතන දුජානනාච ළඟට ඇවිල්ලා අපි තීල සීල රැකලා භාවනා කරලා පස්සේ අපිට තියෙන ප්‍රශ්නේ වර්ණ ගන්න පුළුවන් අනිවාර්යම කරුණාවක් තියෙනවා අපිට වෙලා තියෙන්නේ අපි හිතන මේ ප්‍රශ්නේ මගේ මේ මගේ නෙමෙයි මාර්ග ප්‍රශ්නයක් වගේ ඒකට තමයි බුදුහාමුදුරුවෝ මේ පිළිවිදි අපිට තියෙන විදිහට හරියටම නඩු පයි කරන්නේ මේ වාක්‍ය කියන්නේ හරියටම කොහොමද මේක වෙන්නේ ඒ ක්ලේශය. මොකද අපි මෙතෙක් කතා කරලා තියෙන යන්නේ කොහෙද කියලා අහුවොත් මල්ලේ කොළ කියනවා. දැන් හරියට කාරණා කතා කරගෙන කියනවා. මුචිනානසිකාවචි නෝතර. ඉතින් අපිට ගොඩාක් කලකට පළවෙනි භාෂාවක් ඉගෙන ගන්න මිනිස්සෙක් වගේ පළවෙනි භාෂාව ඉගෙන ගන්න අපි දන්නේ කාමයේ කිමද භාෂාව ඕකට අපි දන්නේ. මේ භාෂාව ඉගෙන ගන්න. ඉතින් මේ අපි ඇවිල්ලා ඉන්න තාක්ෂේ මෙතනයි මේක මට විතරක් මේ කාටද තියෙන ප්‍රශ්නයක් වෙන මේ කොහොමද ඉතිපත් කරන්නේ කියලා. සෑහෙන කාලයක් යනවා. නියතමානී වෙන්න වෙන්න වැඩි. ආධුනිකයෙක් වෙන්න වෙන්න වැඩි. මම අරගත්ත මේකත් ගන්නවා කියපු ගමන් මොන තාලෙන් සර්වඥාන්තරතෝ කරගන්න. ඒ තේ සමාධි ශික්ෂා ගියා පස්සේ සීල ශික්ෂාට වැඩි නියතමානී වෙනවා. යථාර්ථයක් ඇතිවක් අවශ්‍යයි. ඒක ගිය ගමන හම් වෙන්නේ නැහැ. ගිය ගමන හම් වෙන්නේ ඕලවලක. අපි විතර ඉතිරි කර භාවනා කරන්නේ මොන විතර භාවනා කරන්නේ අපේ මාතර කොච්චර ජීවිතේ භාවනා කරන්නේ කියලා මෙයා හිතේ. එතකොට මේ ගෑණි කොච්චර කිව්වත් භාවනා කරන්නේ මම ඇක්ටිවිටි එක මොලේ ඉන්න තියෙන්නේ මම නම් නෙවෙයි මම නම් නැවිල භාවනා කරනවා කියලා. ඒ සමාධියට යනකොටම අනුගයක් වෙනවා. ඒ අංගයට හොරනකොට මීහරක් කියලා කරන්නේ නැහැ. ඇත්තටම මේ සාධාරණයි පොඩි දැයලකම කිරීමක් කරලා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒක දිහා බලනකොට පේනවා දැන් අන්තට්ටුවකට පොරලක්. ඉතින් පුත්‍රයාට හිත වෙනවා කී කරකල දැකවලා බුදුහාමරන්වල් කිව්වට වැටලා තියෙන්නේ. අනේ ඒ කැලේ තමයි මේ සමාධි ශික්ෂාව තියෙන්නේ. ඒක නිසා මේ වාඩි වෙනවා කියලා හිතන්නේ. අර ඔක්කොම කියලා සමාධියට අවශ්‍ය කරන කරුණු දීලා ඊට පස්සේ සර්වචනාංශය පෙන්නලා දීලා තියෙනවා මේ වාඩි වුණාට පස්සේ හිත ඇතුළට ගන්නවා ආසාව පිටතට යනවා කියන මේ දෙක ගත්තොත් බාහිරයේ කිය හිතට කියනවා ලව ලෝකාය ඥාන ලෞකික දැන ආධ්‍යාත්මයට ගන්න හිතේ දැක්මට කියනවා ආධ්‍යාත්මික දැන උත්තරේ කියන්නේ නමුත් අපි දැක්කම ඔච්චර අමාරුද හිත ඇතුළට ගන්න ඉමියට নানা ප්‍රකාර සාන්තිකරණ ස්තෝත්‍ර සෙත්කාරී ගොඩාක් කියන්න වෙනවා වැදගත් යාපු වෙලා දෙන්න තියෙන මුද පිටේ දීලා අනේ කොහොමද මේ ඇතුළට එන්න මේ ඇතුළට හිත ගන්න මේකට කියනවා කාය කායගතස කායනුගේ හිත ඉතිසබට සදා කරන යම් චිත්තක්ෂණයක මේ යෝගාවචර මේ හරි කාරණාව දැනගෙන ඉන්න. අඬලා කරන්නේ. යාපු විලහර කරන්නේ. අඬවෝගාරය කරන්නේ. කොහොමද හිත මේ ඇතුළට ගන්න. කායගත සතියට ඉතිගිය බව දැනගත්ත. ඊට පැහැදිලිම කියනවා. එතනින් එහාට ආය රූපණ අකුසල විකාර වෙන්නේ. මේක ප්‍රතිචිනේ අපලස් ආය උපදින්නේ දොරේ. ඒ විතරක් මේ ඇතුලේ කය මම යකියාගෙන මම කියාගෙන මේ තියාගෙන ඉන්නේ ඇතුලේ දැනටමත් ඒක පරිච්ඡේලා තියෙන කෙලෙස් මොනවද කියලා ඒ තියෙන කෙලෙස් දැන් උපදිලා තියෙන කෙලෙස් තේරෙන්න ගන්නවා. මේකට සෑහෙන මානසික සෞඛ්‍යයක් ඕනේ මේ තමයි කෙලෙස් ටික දැක ගන්න එක ලොකු පිනක් කියලා. මොකද මේක කරන්නේ? මොකද මේකට බය? මොකද කියනවා මේ කුරුකන්දලේ බල බල ඉන්නට වැඩිය වෙන්නේ දෙයක් කල්පනා කරන්නේ හොඳයි කියලා මේක নানা ආකාර මේ වංචනික ධර්ම රාශියක් මේ බුදුජානක ආරම්භ පිළිසුතුට සඳහන් කරලා තියෙනවා. අර විදියට කය වචන දෙක කී කරවලත් කෙනා සමාධි ශික්ෂා කරනවා කියන්නේ හිත අභ්‍යන්තර කරගන්න. මේ කයේ ඉරියව්වට කය ඇතුලේ සිටින ආශාව ප්‍රසවාසයට ඉම්බීම ඇකීමට හිත කියයි කියන්නේ එයා මාර්ගස්ත පුද්ගලයා. වන්නේ නම් ඒකයි අට්ටුම කට්ටුම ආර්යනාථගේ විපාකපත්. මහනිසාරේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ තරම් දන් දීලා මේ තරම් සිතකට මේ සමාධියට ඇවිල්ලා එක චිත්තක්ෂණයක් හරි මගේ හිත දැන් කය ආවා කියලා දන්නවා. දැන් මාර්ගස්තුතිය කිය අට්ටුම ලක්ෂ්‍ය ආර්යනාථ කෙනෙක් ප්‍රශ්න තියෙන්නේ මේ කරගෙන ඉන්නේ. කතර වුණේ ඉතින් මෙයා ඒක දන්නවනේ වචන දෙයක් කියලා නැවතන කරත් හිතේ යොදන්න ගන්න ක්‍රියාමාර්ගක තමයි මේ කමටහන දෙනවා මනසාංශුද්ධ කරනවා මේ බල භාවනා කරනවා කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ ඒ ඒ මෙතෙක් කියන පරිවිද ටිකව උපකරණ ටිකව පරිවේෂණ ටිකව කරපත් ටිකව නැරෙන්නේ ඉස්සලා කරගන්න බැරි වුණා. මොකක්ද ඒ ජීවිතයේදී මනුෂ්‍යයා මනුස්සයෙක් මේ වගේ මේ ජීවිතයේ මේ වගේ උත්සාහ කරන කෙනාට මගෝ කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. ඉතින් අපි උත්සාහ කියන්නේ මොර්ගේ කියන නම තමයි. සත්‍ය කියලා තමයි කියන්නේ. මේ ටිකවත් කරගන්න බැරි වෙන. කරලා පැරදෙන එක වෙනම කතාවක්. ඒ වුණත් අපි බුදුහාමුදුරුවෝ පැත්තෙන් දැන් බුදුහාමුදුරුවෝ බලලා ඉන්න ඕනේ. දෙන්න අපි දකිනවා. මේ ටික පහරි කරලා කරන්න පුළුවන් වුණා නම් ඒක හිතා ගන්න අපිට මෙච්ච මේ ශාසනයේ මේ ශක්ති ප්‍රමාණය පරිශීලන ලක් ආවේ පරිශීලන ලක් කරා ඒක ඒ ඒ සතුට ඒකට ප්‍රමෝදය කියලා කියන්නේ ඒ දාහකොත් එකක් වලදරන කරාමත කරලා දාහකොත් එකක් කාම ගුණමත කරලා කාම සංඥාවත් ආකාරයක අවතර කරලා පස්සේ මේ ඇඟ ඇතුළට ගියාට රත්තරන් මිනිකුත් මොකුත් නැහැ ඒකට තියෙන්නේ කෙලස් ටික තමයි බේරෙන්නේ ඒක දැකීම පවා ප්‍රමෝදයක් කියලා බලන්න දැහැන පින්මක් කරලා තින්නේ ඊට පස්සේ තමයි යාට පුළුවන් වෙන්නේ ඇතුලේ තියාගත්ත හිත දිගට මොනම ආකාරයෙන් තියාගන්න පුළුවන් කියන දැක්කා ඉතින් මම කවුරුත් මීට වැඩි අර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි සකස් කරගත්තේ පුංචි කළා ක්‍රියාවත් කරපු ක්‍රියාවත් කරලා මෙන්නු මේ CD පිටියේ නැවත දැක්කේ. ඒක මේ මේ සංගීතයක් මාතෘකාව දේශයක් නිවේදනයක් ධර්ම දේශනාව නිමකට අවස්ථාව නිසා මේක අපි අපි අවස්ථාව කරනවා. මේ වගේ භාරු කාර්යයක් සංවිධානය කරමු. සංවිධානය කළා කියලා සාකච්ඡා බාධාකේ කරදරයක් ගත කරා ඒ සඳහා උදාන කුෂී දිනාට නිරස්ත කරන කුසලයේ අනුමෝදන් ඒ සඳහා වැඩ වෙනි උදව් කරපු සංවිධානය කරපු දිනවා නොපිනී උදව් කරන කිනේ පිටිපස්සේ දිව්‍ය මනුස්ස සංගම සතුස් මණ්ඩල දිනවා මේ වෙලාවේ ඉස්සරහට මේ වාගේ වැඩක් ජීවිතය සාර්ථකව කරන්නේ සවාල් දුසකිය අපිට නොපෙනී කියන සහයෝගයක් තියෙනවා ඒ සිල් දනාරත් අපිට පෙනී පිළිපෙනී උදව් කරන ධාර්ය මාචීන සිල් දනාරට මේ රස කරනවා මුස්ලිම් කාන්තියම අග්‍රභාගී වේවා ඒ වගේම අපි එක කෙනෙක් විශාල දෑ සමූහයක් සමූහයක් නියෝජනය කරනවා. ඒ අතර විචිත වෙන ළමයි අපි මේකෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ අතර කියන හොඳයි කියන මේ සභාවේ ඉඳලා සාකච්ඡා කරනවා. හොඳයි. අපි මේ හැම කෙනෙක්ම නියෝජනය කරපී ඥාති වර්ගයට ආරම්භ කරමු. අපි මේ රැස්කර ගන්නාලා විද තමන් ඉන්නා තැනට ඉඳලා අනුමෝදන් වෙලා සාදු කියලා සමාදන් වෙත්වා කියන හතුන්ගේ සාකච්ඡා අපාගතේ විවිධාකාර රැස්කර ගන්නවා කුසලය ඒකාන්තිය උත්තරාදී වෙනවා ආස්කාරශීලීව වැඩවදාන ඒ සාරා සුන්දර tattweට යෑම පිණිසම හේතු වාසන වේවා කියන සාරා. මේ අදහස ඉති තියාගෙන සම්පදාය කුලේ තාතාති පාතාචාර්ය කරමු. ඒ කමේටි මාව සටහන්. ඉතා තාරණම්මි සම්පතං කුඤ්ඤ සාරතං සබ්බේ දීවා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාරතා ජගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ පුඨානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එතාරතා ජගම්මේ සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානා කර්මෛතිකා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

Thank you.